අර දැකලා තියෙනවද දන්නේ කාන්තාවක්ෂි නම් දන්නෝ ඔය මේ රේන්ද ගොතනොයි කියලා නූලක් කරන මේ දාගෙන දාගෙන දාගෙන දාගෙන යන්නේ ගැට දාගෙන යන්නේ ඉතින් ඊට පස්සේ ඒකෙන් විවිධාකාර බීරලු ක්‍රේන්ද අනම්මනම් ගොතනෝ එකම නූල අරගෙන ලස්සනට ගැට ගැට දාගෙන දාගෙන දාගෙන දාගෙන යනවා ඉවරයක් නැහැ එන්නේ එහෙම ගැට දෙමිල්ල තමයි අපේ ජීවිතේ වෙන්නේ ඒක විස්තර කරනවා සිංගර් මහානමැසිමේ උඩ නූල යටට යනකොට ඉදිකට්ටේ පැටලිලා යට නූල කොක්කක් දානවනේ යටින් බොබින් එක. එනේන ගානේ බොබින් එක කොක්කක් දානවනේ. එතකොට හිතන්න බොබින් එකේ නූල් නැති වුනහම මොකද වෙන්නේ කියලා. උඩින් නූල ගියාට මැහෙන්නේ නැහනේ. ඒකට අපිට අසාර්ථකත්වයක් නෙපෙන්නේ. රහතන් වහන්සේගේ වෙන්නේ ඕක තමයි. බොබින් එකේ නූල් නැහැ. මෙහිම වහිනවා මැස්න මහනවා නූල් පාර උඩේක නිකන් වැදුනා වගේ යනවා හැබැයි ඒක යටින් කොක්ක වදින්නේ නැහනේ ඒ නිසා අපි දල බලන හැම වෙලාවකටම යටින් පොඩි කොක්කක් වදිනවා අහන හැම වෙලාවක පොඩි කොක්කක් වදිනවා ආශ්වාස කරන හැම වෙලාවම පොඩි කොක්කක් වදිනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර මැද තියෙන රහිස්තරෙදි දැන් කොක්ක වදින්න විදියක් නැහැ උඩින් එන නූල නැහනේ ඒක දකින්න නැතුව හිටපු හැටි අපි අපේ ජීවිතේ අපි ඒක දැකලා නැහැ දකින්නෙත් නැහැ මේ එච්චර යෙදිලා හැදි සැදී පැහැදී කෙරුවත් බලන්නත් බෑ. බැලුවොත් දැක්කොත් දැනුනොත් මානසික අසහනයක් එනවා. පුදුමාකාර සයිකියාට්‍රික් සිටුේෂන් එකට එනවා. ඒක කියන්නේ early autistic signs කියලා. නිකන් autism වගේ වුණා වගේ යාට තේරෙන්න පටන් ගන්න මේ හැම එකම බොල්නේ. මේ අපි මේ කොක්ක දාන්නේ අපි උවමනා වෙන්නේ. ඒ නිසා මේ බොල් භාවයේ දකින්න සුළුව පණිදිය දකින්න පණිදිය භාවයේ දකින්න සුළුව භාවනා කරන එක නාස්තික දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. ඒ නිසා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුචානන්සේ ජීවමාන කාලේ උප භික්ෂුණු පස්සේට යනවා. එතන භික්ෂුණීන් ආරමෙට ගිහලා ආනන්ද ස්වාමීන් ළඟ තෙවිලා තියෙන ඒ කාන්තාපක්ෂයට ලොකු ආකර්ෂණයක්. ඒකට බැනුමුත් අහලා තියෙනවා. කාශ්‍යප මහරතනසේ නිතරම බයිනවා කුමාරකයයි කියලා. ඉතින් භික්ෂුණීන් වහන්සේලා වයින්වර මහා කාශ්‍යප රහතන් වහන්සේ මේ අපේ හාමුදුරන් කුමාරක භාෂාවෙන් කතා කරන්න දෙන්න එපයි කියලා ওই කට්ටිය පොඩි පොඩි වලි වගේ තිබිලා තියෙනවා. ඒක වාර්තාගත වෙච්ච මම මේ කියන්නේ මේ කට කතා නෙවෙයි. ඉතින් එහෙම ගිය වෙලාවක භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා නැත්තම් එතන ඉන්න මෑණිවරුන්ගේ කොහොමද බගිනී කොහොමද සිව්පසේ ලැබෙනවද බණ භාවනා කරනවද අපි කියන්නේ හොඳ ඇයි හොඳයි කොහොමද හොඳින් ඉන්නවද කියලා ඉතින් අහනකොට ඒගොල්ලෝ කියනවා නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම බුදුහාමුදුරන්ට පින්සිත් දෙන්න ඔබ වහන්සේලාට පින්සිත් දෙන්න අපිට සාමාන්‍ය සිව්පසෙන් ප්‍රශ්නයක් නැහැ. අපි සෑහෙන දුරට සතිපට්ඨානේ වඩනවා කියලා. එතකොට බොහොම අනුමත කරලා සාදු කියලා කියනවා ඉච්චරයි අපිට වෙන්න තියෙන්නේ. වෙන ගෙන්න දෙයක් නැහනේ. ඒ භාවනා කර මහාන උනේ ඕකටනේ ඉතින් ඒ ටික තියෙනවා නම් හරියද මේ ඔක්කොම සිව්පසේ නැතිරන ගමන් නැහැ යැපෙන්න පුළුවන් නම් හොඳයි කියලා සතුටට වෙච්ච සතුට බුදුරජාණන් වහන්සේට වාර්තා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගියා බිකුණු පස්සේට අසවල් එකට මම ඒ සහෝදරියන්ගෙන් ඇහුවා ඒගොල්ලන්ට සාමාන්‍ය යැපෙන්න බුල ඒගොල්ලෝ බණ භාවනා කරගෙන ඉන්නවා බුදුරජාණන්සේ කතා කරගෙන හොඳයි ආනන්ද ඒක හොඳ පණිවිඩයක් ඒ කට්ටියම කියලා දුන්නේ නැද්ද ඒගොල්ලන්ට පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා ආන ආනන්ද හමුදුරන්ට ඒකට තේනවා ඒක ආනන්ද හමුදුරන්නේ නැහැ බුදුජාණන්සේ මතක් කරනවා ඒගොල්ලෝ භාවනාව කරනවා නම් අපනිතානුපස්සනාව කරනවාද? අපනි 10 භාවනා කියන එක දන්නවද කියලා. එතකොට ආනන්ද සාංශ කියනවා අනේ සාංශ මට අනුකම්පා කරන්න මන් දන්නේ නැහැ. මේක දැනගන්න. මේ විපස්සනා භාවනා කරනකොට හිත නන්නත්තරලා ආතපాత නැතුව යනවා. කොහෙද මොකද කවුද අපි ඇඩ්‍රස් නැහැ කියලා කියන්නේ. පිච්චරයක් ආවනේ බහුගේ කාලේ. ඇඩ්‍රස් නැතුව යනවා. එතකොට හිත වහාම හොයනවා කොහෙද ගිහිල්ලා නතර වෙන්නේ කියලා. ඒක හරියට උපමාවකට දෙන්නේ ඉස්සර නැව කපිටෝ නැව කපිටෝ කැප්ටන්ලා යනකොට නැවේ අතරමං වුණොත් හුලඟක් ඇවිල්ලා දන්නේ දිසාට ගියොත් එයා දිසා කාකේක් අරගෙන යනවා. ඔය කපුට කපුට කිව්වට එහෙම කියන්න එපා. ඉතින් හොඳයි ඔය කපුට ඇත්තටම. මේ දිසා කාකයා මොකද කරන්නේ? නැව අතරමං වුණොත් එයා නිදහස් කරනවා. ඉතින් කපුට කූඩුවේ ඉඳලා ඉඳලා හිරවිච්ච එක මොහොත මැදදී විජහාට අහසට පැනලා ළඟම තියෙන ගොඩ බිම හොයනවා. ඒක තමයි යාගේ ගන්න කෘත්‍යය. දැන් අද වගේ GPS තිබුණේ නැහැ. අද වගේ මාලිමා යන්ත්‍ර තිබුණේ නැහැ. අද වගේ තිබුණ මැප් ඇඳලා තිබුණේ නැහනේ. ඉතින් දිශා කාකයා අර කොටු වෙලා හිටපේකන එළියට ගියාට පස්සේ අහු වුණොත් කොහරි දිවයිනක් එයා ඒ දිශාවට පියාඹනවා. ඒතර කප්පිට දන්නවා දැන් අපිට යන්නේමක් නැහැ. කිට්ටුම තියෙන කොට බීම මේක තමයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් දිශාව පේන්නේ නැහැ. මුදි සාමාන්‍ය මිනිස්සෙකුට අඩි 5 නම් හැතැම 5යි පේන. ඒක ඇඳලා පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් උඩට අඩි 10ක් ගියොත් හැතැම 10ක් පෙනේ. ඉතින් කපුටට හුඟා ගොඩ යන්න බෑනේ. ඒකට යාට පේන හරියේ ගොඩ බිමක් නැහැ. ඒකට මොකද කරන්නේ? ආයෙත් ඇවිල්ලා අර නැවේම කුඹ ගහේ වහන. ඒ අපේ හිත පිට ගියාම නැවත ආවිල වහන්නේ කොහෙද? ඒක තමයි අපේ හැබෑ නිවහන. හිත නන්නත්තර වෙනවා. ඒක සමත කෙරුවත් වෙනවා, දාන දුන්නත් වෙනවා, භාවනා කෙරුවත් වෙනවා, තිල් දැක්කත් වෙනවා. විපස්සනාදී විතරක් මේක අපි ගෝචරය කරගන්න. අරමුණකට හිත දැම්මට පස්සේ හිත පිට පයින්න. පිට පැන්නට පස්සේ අපිට තේරෙන අතරමං උණයි කියලා. අපිට තේරෙනවා නන්නත්තරුණයි කියලා. අපිට තේරෙනවා ඇඩ්‍රස් නැතුව ගියයි කියලා. එතකොට එයා ආපහු එනවා අර දාලා ගිය තැනට. ඒ දාලා ගිය තැනක් නැත්තම් මොකද වෙන්නේ? අය නැවත එන එක තමයි පණිදිය කියන්නේ. එයා දන්නවා මෙතෙන් එන්න ඕනේ කියලා. ඉතින් අපි හැම වෙලාවෙම මේ පණිදාය භාවනාවක තමයි අපි ගත කරන්නේ. හැබැයි අප්පණිදාය භාවනාව කියලා එකක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම ගියාට බය වෙන්න එපා. ඕනේ නම් ආනාපානට එන්න පුළුවන්. නැත්තම් මේ මොනක්වත්ම පේන්නේ නැති වැටකොටු බැමි නැති සීමාවල් නැති ඒ ලෝකෙම ඉන්න බලන්නේ කියලා. ඒක ආර්යම බුද්ධ වචනේ කෙලින්ම මම කියනද මන් දන්නේ. අනේම අපනිදායකට යන්නේ ඒ Tamange ඒ භාවනා කුසලී පිරුණාට පස්සේ තේරෙනවා මට ආයෙ එන්න ඕනකමක් නැහැ. කොහේටියත් එකයි. ඒක 100%ක් අංග සම්පූර්ණ වෙන්නේ නිර්පදිශේෂ නිර්වාණ ධාතුවේදී සෞපදිශේෂකේදී පේනවා එහෙම අපිට ප්‍රතිෂ්ඨාවක් විඥාණයට අත්‍යවශ්‍යම නැහැ කියලා. ඒකට කියනවා අපපතිත්ථිත විඥානය කියලා කියනවා. ඒකට කියනවා අතම්මේතාවය කියලා. අපි යමක් අල්ලාගෙන තමයි තම්මේතාවය හදාගන්නේ. අපි රන්මය, රිදීමය, පාෂාණමය කියලා කියන්නේ දේ හදාගන්න ගෝචර කරගත්ත දේ. අපේ හිත හැම වෙලාවෙම අපේ නම අල්ලාගෙන මම පිරිමිය කියාගෙන මම අතවලා කියාගෙන මම අතවලාගේ පුතා කියාගෙන අපි මොකද්ද අනන්‍යතාවයක් හදනවානේ. මම අනික් කටිය නෙවෙයි. එහෙම දෙයක් ඒ කෘත්‍රිම හදාගෙන මනුස්සය ජීවත් වුණාට ඒක අවශ්‍යම නැහැ. ඒක තමයි බුදුරජාණන්තුගේ අමුතුම ඥානෙ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා ඇත්තේ ඒක. ඉතින් ඒක අපිට පේන්නේ භාවනාදී අතරමං වෙන්නා වගේ. නැති වෙන්නා වගේ. ඉතින් ඒකට හරි බයක් එනවා. කයට ආශ කරන කෙනාට ජීවිතයට ආශ කරන කෙනාට. නමුත් භාවනා හැදීගෙන සතිය අපිට වරින් වර පේන්න පටන් ගත්ත මානපන ගෙවි ගෙවි යනවා වෙනවා. මම ඉඳගෙන ඉන්නකොට මගේ කෑල්ලක් නැහැ වගේ පේනවා. සක්මන් කරනකොටත් මේක ඉබේ වෙනවා වගේ පේනවා. කෑම කෑවට හුඟ වෙලාවක මම නැහැ මෙතන. කණමිනියෙක් ඉන්නවා. මට මට විස්තර කරන්න පුළුවන් නේ කෑල්ලයි බත් පිළයි දෙකයි. ඊට ටිකේදී මොකද වෙලා තියෙන්නේ? එක්කම හිත හිත ඉඳලා. එතකොට මොනවද වෙන්නේ? දන්නේ නැහැ. කැමරස දැනුණාද? දන්නේ නැහැ. මම පුංචි කාලේ අපිට අපේ ගෙදර තිබුණ මෙතන ওই හන්දිය වගේ යන්න කඩේ යනවා කියලා අපිට කියන්නේ. දැන්ටත් ඒක පාවිච්චි කරනවා. ඉතින් කවුරුරට ගෙදරට ආවොත් අම්මා රත 15ක් අතර දීලා කියනවා ජහට ගිහිල්ලා තේකොළ ටිකක් අරන් වරින් කියලා. සීනි ටිකක් අරන් වරින් තේකක් හදාන්න. ඉතින් යනකොට අපිට පොඩි ගතමෙකුත් දෙනවා. ඉතින් ගිහිල්ලා කීයක් හරි ඉදුරත් දැම්ම කඩලා හරි ටොපියක් හරි කකා තමයි අපි එන එක තමයි අපිට හම්බෙන බස් කාස්තුව. ඉතින් එනකොට මට එක තැනම නතරෙච්ච ගමන් මට මං මයි ළඟ තිබුණා ගතිය හැරිලා බලනවා අසවල් හන්දියෙන් මං ආව මට මතකද කියලා. නෑ. කවුදෝ කතා කර කර ඇවිල්ලා මයිත් එක්ක. එහෙනම් අසවල් ගහ. යා ඉතින් එනවා මතකද? ඉතුරු මට හිතෙනවා ඒ හරියම ඇවිල්ලා තියෙනවා දැන්. එනවා දන්නේ නෑ. මට 40 වෙනි උපන්දිරේ වෙනකොට මම පැවිදි වෙලා මම ලොකු සාංශයට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් වුණා සාංශ මට ඉඳපු ගාම මෙහෙම නතරලා බලනවා දැන් අද දවසේ ගත කරනට අහවල් වෙලා ඉඳලා මේ දක්වා හැරිලා බැලුවොත් කොච්චරක් අපිට සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒකට කියනවා අපදානින සම්පායති කියලා. චරිතෙන් සපේලා කියන්න පුළුවන්. දන්නේ විශාල ප්‍රදේශයක් යන්නේ ඒ වෙලාවේදී වෙන කොහෙද අන්‍ය විහිිත වෙලා. අපි CCTV කැමරාවක දාලා තිබුණා නම් අපි ඊට පස්සේ ආයෙ දාලා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බැලුවොත් ඒ වෙලාවේදී මම කරලා තියෙන වැඩේදී ඒකට මමයා කොහෙද ඉඳලා තියෙන්නේ ඒ කරන වැඩේ නෙවෙයි මම මතකෙට ගිහිල්ලා නැහැ ඉතින් අපි ඒවා දකින්නේ ඇත්තටම භාවනාදී වෙන අත්තරදි කිය. ඉතින් අත්තරක් දක්න මේ මේ හිතේ හැටි ආන්න එතනදී මේ දැනගෙන දැක දැක ප්‍රතිෂ්ඨාවක් සහිතව එහෙම නැත්නම් පණිදියක් සහිතව යන ගමනකුත් තියෙනවා. අපි ඒක වාර්තා කරනවා. ඒක රේකී ක්‍රමයට වැඩෙනවා. මොකද අතරමැද විශාල පදාස තියෙනවා. අපිට අහුවෙන්නේ නැති.